බොහොම පිං ස්වාමීන් වහන්සේ තව එක ප්‍රශ්නයක් අහලා තියෙනවා YouTube එකේ. තමන්ගේ දරුවා වැරදි කරනකොට ඒ වැරදි නැවත නැවත කරනකොට වැඩිහිටියන් වශයෙන් දඬුවම් දීමත් ද්වේෂයක් නේද ස්වාමීන් හඳුරන්නේ. දඬුවම් දීම ද්වේෂයක් නෙමෙයි. ද්වේෂ සහගතව දඬුවම් දීම වෙනම එකක්. වරදින් මුදවා ගැනීමට දඬුවම් දීම තවත් එකක්. ඉතින් අපිට වෙන්නේ ප්‍රතජන පුද්ගලව හැටියට දරුවාගේ වරද දකිනකොට අපිට තරහ එනවා. ඊට පස්සේ තරහ එක තමයි අපි දඬුවම් කරන්න යන්නේ. එතකොට ඇත්තටම දරුවා සුමගට ගැනීමට වඩා අපේ කෝපය පිට කර ගැනීම. ඉතින් එතන තියෙන්නේ ඒකට හැබෑ වචනයක් කියනවනේ ඒකට කියන්නේ පලිගන්නවා කියලා. يعني මගේ හිත රිදුන නිසා මං ගහනවා. ඉතින් පස්සේ අපි කියන්න පුළුවන් මේ දරුවා හදාගන්නයි ගැහුවේ කියලා. දරුවා හදාගන්න ගහනවා නම් මම කෝප වෙන්න ඕන නැහැ. ඉතින් ওই දෙක හරි අමාරුයි වෙන් කරගන්න පහසු නැහැ. ඉතින් එතනට ටික ටික පුහුණු වෙන්න ඕන මේ කාරණේ තේරුම් අරගෙන දරුවාට දඬුවමක් කළ යුත්තේ මගේ හිතන රක් වෙච්ච නිසා නෙමෙයි දරුවාට හොඳින් කියලා ඒ වරදින් මුදවන්න බැරි නම් අත්දැකීම් ලබන්න ඉඩ ඇරලා වරදින් මුදවන්න බැරි නම් අවවාද කරලා මුදවන්න බැරි නම් අවසාන පිළියම තමයි දඬුවම් කරලා ඒත් මුදවා ගැනීම. ඉතින් එතරම්ට යා යුතුයද ඊට ඊට මුලින් ක්‍රම අත්හදා බැලුවද ඉතින් ඒව ගැන વિચાર බුද්ධියකට එන්න පුළුවන් වෙන්නේ Taman මධ්‍යස්ත මනසකින් දකිනවා. ඉතින් Taman කුපිත වෙච්ච ගමන් Taman තෝරාගන්නේ දඩුවම් කිරීම කියන කාරණේ. ඉතින් ඒක හැම එකටම හරියන්නේ නැහැ. ඒතකොට අන්තිමට දරුවා හිතුවක්කාර වෙන්න පුළුවන්. ප්‍රශ්න එච්චරයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට බොහොම පිං අවසරයි.